තෙරුවන් සරණයි. අද අපි හිතුවේ අපි හැම වීඩියෝ එකකම සඳහන් කරනවා මොන වගේ காரணා ඉදිරිපත් කළත් අන්තිමේදී මුලට හොයාගෙන යනකොට අපිට ඉතුරු වෙන්නේ සතිමත් වෙන එක විතරයි. ඔබ හිතන් ඉන්න ඕනෑම ලෞකික වුණත් ලෝකෝත්තර වුණත් අරමුණක් සාක්ෂාත් කරන්න ඒකට පදනම වැටෙන්නේ සතිමත් වීම හරහා සතිය හරහා ඉතින් අපි හැම තැනකදීම වීඩියෝ කීපයක කීපයක්ම අපි පැහැදිලිව විස්තර කරලා තිබුණත් සමහර අයට තවම සතිය කියන එක හරියට වැටහිලා නැහැ, හුවෙලා නැහැ. මේ කරගෙන යන පුහුණුව හරියටම කරගෙන යන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒක සාධාරණයි. මම ඒක පිළිගන්නවා. මොකද මේ සංසාරේ බොහෝ විට අපි කවදාවත් නොගිය පාරක අපි යන්නේ. එතකොට අපිට හරි ගයිඩ් එකක් ඕනේ. හරි ගුරුවරයෙක් ඕනේ. ගුරුවරයෙක් හිටියා වුණා වුණත් අපිට වරදින්න තියෙන වරදින්න තියෙන ඉඩකඩ වැඩි. මොකද අපිට හුරු පුරුදු රටාවට නෙමෙයි අපි දැන් මේ යන්නේ යන්නේ. අපිට පුරුදු කෙලෙස් පෙන්ලා දීපු පාර. අපිට පුරුදු ලෞකික පාර. ඉතින් මනස නිතරම එයාට අවස්ථාවක් ආපු ගමන් එයා අර පුරුදු රටාවට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ පුහුණුව වර්ධිනවා. අපිට හරියටම යමක් තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ පුහුණුව සඳහා ඔබේ මනස පවත්ව ගන්න ඕනි ආකාරය පොයින්ට් පහකින්, කාරණා පහකින් අපි පෙන්වලා දෙනවා. ඇත්තටම මේකේ දෙවෙනි වීඩියෝ එකකුත් එනවා. මේක තමයි පළවෙනි එක. කාරණා පහක් අපි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරනවා. තව කාරණා කිහිපයක් ඊළඟ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරනවා. මේ කාරණාවල සඳහන් වෙන්නේ ඔබ අහුවෙලා ඉන්න උගුල් වලින් බේරෙන්න. ඇත්තටම පුහුණුව කියන්නේ මොකක්ද කියලා ඔබට යම් ප්‍රමාණයකට හරි තේරුම් ගන්න පුළුවන් කාරණා ටිකක් තමයි අපි සරලව ඔබට පෙන්නලා දෙන්න හදන්නේ. වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙයි. පළවෙනි එක අංක 1 හොඳට මතක තියාගන්න ඕනේ මේ කාරණා. අංක 1 ඔබ පුහුණුව ආරම්භ කරන්න ඕනේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. සාමාන්‍යයෙන් ඕනම දෙයක් අපි කරන්න පුරුදු වෙලා තියෙන යම් කිසි දෙයක් බලාපොරොත්තුෙන්. ඒ කියන්නේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් තමයි අපි වැඩක් කරන්නේ. අපි කරන හැම දෙයකම අපි ප්‍රතිඵලයේ ඉල්ලගෙන ඒක පස්සේ ඒකට කෑදරකමේ තමයි අපි හැම දෙයක්ම කරන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි ඒක තමයි ලෞකික ක්‍රමේ. ලෞකික ක්‍රමයට ඔබට ලෝකෝත්තර ප්‍රතිඵල ලබා ගන්න බෑ. එහෙනම් ඉතින් මේ පාරවල් දෙකේ වෙනසක් තියෙන්න බෑනේ. ලෞකික ක්‍රමවේදයට නම් ලෝකෝත්තර ක්‍රමයක් අනුගමනය කරන්න තියෙන්නේ මේ පාරවල් දෙකේ වෙනසක් තියෙන්න බෑ. මේ දෙක වෙනස්. ඒ නිසා ඔබ මුලින්ම දැනගන්න ඕනේ අපිට සාමාන්‍යයෙන් පුරුදු ලෞකික ක්‍රමවේදය ඒ කියන්නේ අපි ඕනම දෙයක් කරන්නේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වාසියක් බලාගෙන. දෙයක් ඉල්ලගෙන බලාපොරොත්තුවකින් තමයි දෙයක් කරන්නේ. අන්න ඒ ක්‍රමය මේකට හරියන්නේ වෙන එකක් තියා ඔබට නිවන නිවන් දැන් අපි සාමාන්‍ය මේ පුහුණුවට එන්නේ නිවන් දකින්න හිතාගෙනනේ. ඔබට නිවන් දකින්න ඕනි කියන අදහස පවා අතහැරෙන්න ඕනි හරියටම පුහුණුව හරිම ට්‍රැක් එකට වැටෙන වෙලාවට. ඒක එකපාරට වෙන්නේ ඒක අත නෑර දිගින් දිගටම පුහුණුවේ යෙදීමෙන් තමයි නිවන් දකින්න ඕනි කියන අදහස පවා අතහැරෙන්න. අතහැරන දැනට මනස එන්නේ. ඒක අතහැරෙන්න ඕනේ. ඒ බලාපොරොත්තුවවත් තියෙන්න බෑ. ඒ කියන්නේ ඔබ පුහුණුව පුහුණු විය යුත්තේ පුහුණුව උදෙසා විතරයි. ඔබ භාවනා කළ යුත්තේ භාවනාව උදෙසා විතරයි. ඔබ සතිමත් විය යුත්තේ සතිය උදෙසා විතරයි. නිකන් මේ සතිමත් වෙනවා. අන්න එහෙම තැනකට මනස එන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු ඔබ පරයන්ක භාවනාවකට යනවා ඔබ පරයන්කේ වාඩි වෙලා වෙන්නේ මොකක්ද කියලා බලන් ඉන්න එක විතරයි කරන්නේ. ඔබේ මනසේ තියෙන්න ඕනේ ඔබ මේ යන්නේ අත්හදා බැලීමක් කරන්න විතරයි. ප්‍රතිඵල බලාපොරොත්තුව නැතුව. ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් මේ නිරීක්ෂණය කළොත් ඔබේ මනස වැරදි පාරට වැටෙනවා. ඔබ හුදු අවධානය දෙන්න ඕනේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එකට හුදු නිරීක්ෂණය විතරයි ප්‍රතිඵල අපේක්ෂාව එන්න බෑ. ප්‍රතිඵල අපේක්ෂාවෙන් තොරව තමයි ඔබ මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක දිහා බැලිය යුත්තේ. ඉතින් ඔබ ඒ විදිහට ඒ හුදු බැල්මෙන් බලාගෙන ඉන්නකොට ඔබේ ඒ සතිය විසින්ම ඔබේ භාවනාව දියුණු වෙන්න ඕනේ වේගය, ඔබේ භාවනාව යන්න ඕනේ දිශාව, මොකද්ද වෙන්න ඕනේ කියන එක ඒකම හසුරුවා ගන්න අවස්ථාවක් එනවා. ඒ කියන්නේ අපි මුලින් මේකට උත්සාහයෙන් සතිය කියන එක පුරුදු කළාට පස්සේ මේ සතිය යම්කිසි සම්දිස්ථානයකට ආවට පස්සේ ඔබ මේ හරියට පාර හදාගෙන ගියාම භාවනාව සතිය අතට ගන්නවා. අපිට කරන්න දෙයක් නැතුව යනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි. ඒ වැඩේ සතිය විසින් අතට ගන්නවා, පාලනය අතට ගන්නවා. කියන්නේ භාවනාව විසින්ම භාවනාව කරගෙන යන තැනකට මනස එනවා. ඉතින් ඒකට ඉඩ දෙන්න නම් ඔබ ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැතුව හුදු නිරීක්ෂණයට එන්න, හුදු නිරීක්ෂණයෙන් ඉන්න ඔබ දැනගන්න ඕනේ. එතකොට සමහර අය අපි කලින් ඔලුවට දාගෙන තියෙන අදහස් සුතමේ ඥාණය දැනුම නිසා සමහර වෙලාවට අපි මේ කරගෙන යන පුහුණුවේදී ඒ දැනුම නිසා పూర్ව නිගමන අදහස් මතිමතාන්තර අපි මේ භාවනා කරගෙන යන අතරමැද්දට දාගන්නවා. ආ මේ අරකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේද මේ පටිච්ච සමුප්පාදයේද මේ චතුරාර්ය සත්‍යද එතකොට ඔබට තේරෙනවද අර සිද්ධ වෙන මනස වැඩෙන පුහුණුවේ ගලණය අතරමැදින් ඇනහිටවල අපි වෙන කල්පනාවකට පැනලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න භාවනාවේදී ප්‍රායෝගික පුහුණුවේදී කුසල අරමුණක් පවා භාවනාවට බාධාවක්. කුසල සිතුවිල්ලත් හුදු සිතුවිල්ලක් විතරයි. ඒ වෙලාවේ කුසල් සිත හිත හිතා ඉන්න එක අර භාවනාව කියන කෘත්‍යයට හානියක්. ඒ නිසා සමහර අය හිතනවා මේ හිත හිතා ඉන්න එක ආ මේක මෙහෙමනේ මෙහෙමනේ කිය කියා හිත හිතා ඉන්න එක භාවනාව කියලා නෑ. ඒ භාවනාව නෙමෙයි. ඒ විතර්ක කිරීමක්. ඒක චින්තාමය ඥානයට කියන පැත්තරත් යන්න පුළුවන්. කල්පනා කර කර ඉන්න එකක් ඒ කරන්නේ. නිවන කියන එක කල්පනාවෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ භාවනා කරද්දී ඔබ කලින් ගත්තු දැනුම නිසා යම් යම් නිගමනවලට එනවා නම් විතර්කවලට එනවා නම් ඒක සිතුවිල්ලක් විතරයි කියලා අතහරින්න ඔබට හැකියාව තියෙන්න ඕනේ. ඒක නෙමෙයි භාවනාව. ඒකෙන් වෙන්නේ ඔබ භාවනාව අතරමඟදී නවත්තලා කල්පනාවකට යන එක තමයි වෙන්නේ. ඒ නිසා අපි දැන් කරන්න ඕනේ ඒ කල්පනා කරන එක මොහොතකට නවත්තලා ඒ කල්පනාවත් එක්ක පැටලෙන්නේ නැතුව මේ සිද්ධ වෙන සිද්ධියට සිදු වෙන්න ඉඩ දීලා ඒක දිහා අවධානයෙන් ඉන්න එක තමයි ඔබ කරන්න ඕනේ. එතකොට එතකොට අර ප්‍රතිඵල බලාපොරොත්තු වෙන මානසිකත්වය අයින් වෙනවා. ඔන්න අංක 1. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමයි ඔබ භාවනාවට ඉඳ ගන්න ඕනේ. ඔබ පුහුණුව ආරම්භ කරන්න ඕනේ. සමහර අය මම දන්නේ ගොඩාක් අය හිතනවා මේ එලි පේන්න ඕනේ. උඩ යන්න ඕනේ. පා වෙන්න ඕනේ. ඔහොම ඔහොම අර කලින් දාගත්තු අදහස් එක්ක තමයි භාවනා කරන්න පටන් ගන්න. එතකොට කවදාවත් ඔබේ භාවනාව ඉස්සරහට යන්නේ නැහැ. මොකද ඔබ යමක් ඉල්ලගෙන තමයි වැඩේ කරන්නේ. කියන්නේ ගනුදෙනුවක් විතරයි. ඇත්තටම යමක් ඉල්ලගෙන භාවනා කරනවා කියන්නේ අපි මොන හරි රැස් කරගන්නනේ හදන්නේ. ඉතින් ඇත්තටම නිවන කියන්නේ දැනට රැස් කරගත්තු ටික හිස් කරන්න යන ගමනක්. එහෙනම් ඔබ මොනවද ඉල්ලන්නේ? ඒ තියෙන්නේ අර ලෞකික සංකල්පයක්. සාමාන්‍යයෙන් කෙලෙසයක් මත පදනම් වෙච්ච සංකල්පයක් එතන තියෙන්නේ. අන්න ඒක ඔබට තේරෙන්න ඕනේ. ඒ නිසා හිස් බැල්මෙන් තමයි කිසිවක් බලාපොරොත්තු නොවි ඔබ පුහුණුවට යන්න ඕනේ. ඔන්න පළවෙනි එක. අංක 2. අධික වීරයක් නොගත යුතුය. ඔබ අධික ලෙස වෙහෙස වෙන්න හොඳ නෑ මේ වැඩේ කරන්න. ඒ කියන්නේ බලපෑම් කරන්න බෑ. බලෙන් මේක කරන්න බෑ. අනවශ්‍ය වීරයක් ගත්තොත් මනස විසිරෙන්න ගන්නවා. කලබල වෙන්න ගන්නවා. භාවනාව කියන්නේ මේ ආක්‍රමණශීලී දෙයක් නෙමේ. භාවනාව කියන්නේ මේ දත් මිටි කාගෙන අඩි හප්පගෙන දාඩිය මුගුරු පෙරාගෙන කරන්න තියෙන වැඩක් නෙමේ. ඒ කියන්නේ පොට පිට පැනලා වීරිය අධිකයි. ඒතකොට මනස විසිරෙනවා, කලබල වෙනවා, නොසන්සුන් වෙනවා. නොසන්සුන් මනසකට සත්‍ය පේන්නේ නැහැ. දැඩි ආයාසයක් මේකට ගන්න අවශ්‍ය නැහැ. දැඩි ආයාසය හෝ දැඩි වමනාවක් මෙතනදී තියෙන්න අවශ්‍ය නැහැ. ඔබේ උත්සාහය, වීරිය කියන එක බුරුල් වෙලා තියෙන්න ඕනේ. බුරුල් වෙනවා කියන්නේ කම්මැලි වෙන තැනට එන්න බෑ. ඔබට මතක ඇති මම කලින් වීඩියෝ එක ඉන්ද්‍රිය ධර්ම ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ මම ඉන්ද්‍රිය ධර්ම සම සම සම වෙන්න ඕනේ මේ ඉස්සරහට මාර්ගය දියුණු වෙන්න කියලා මම මේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන්නේ. ඒකත් සරල දේශනා කියන කැටගරි එකේ ඇති ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකේ මම කියලා තියෙනවා වීරියයි සමාධියයි සමබර වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ යම්කිසි තැනකදී වීරිය කියන එක අධික වුණොත් සමාධිය සමතය කියන එක සංසුන්කම කියන එක අඩු වුණොත් අපේ මනස විසිරෙන්න පටන් ගන්නවා. ඉතින් අපි වීරිය වැඩි කියලා වීරිය අඩු කරගෙන අඩු කරගෙන යද්දී බැරි වෙලා හරි වීරිය ගොඩාක් අඩු වෙලා සමාධිය සමතය සංසුන්කම කියන්නේ ගොඩක් වැඩි වුණොත් ඔන්න මනස කම්මැලි වෙලා නින්දට වැටෙනවා. ඔය අන්ත දෙකටම යන්න බැරිව වීරිය මධ්‍යස්ත අගයක තියෙන්න ඕනේ. ඒක බුරුල් කරන්න ඕනේ, ලෙහෙල් කරන්න ඕනේ. හැබැයි ලෙහෙල් කරනවා බුරුල් කරනවා කියන්නේ අර කම්මැලි වෙන්න හේබාන තැනටම අරගෙන යන්නේ ඔබට තේරෙන්න ඕනේ මම මේ මේ වීඩියෝ එකේ උපමාවක් කිව්වා මේ වීණාවක තත්. අපි වීණාවක් හරි গিitar එකක් හරි ටියුන් කරනකොට ඒකේ තත් ගොඩාක් බුරුලට ටියුන් කරලා තිබුණොත් අපි හොයන ස්වර ටික එන්නේ නැහැ, හඬ එන්නේ නැහැ. ඒ වගේම ඒ තත් අධිකව ඇදලා ගොඩාක් ඇදලා ටියුන් කරලා තිබුණොත් වැඩි වෙලා ප්ලේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තත් කැඩිලා යනවා. අන්න ඒ වගේ. එතකොට අධික ලෙස වෙහෙස වෙන්න හොඳ නෑ මේ වැඩේට මෙහෙම කිව්වට මෙහෙම කිව්වට ඔබටම තමයි මේක පුහුණුවේ යෙදිලා මේ මධ්‍යස්ථ අගය කොච්චරක්ද කියන එක හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒක තව කෙනෙකුට කියා දෙන්න බෑ. මෙන්න මේක තමයි මධ්‍යස්ථ අගය කියලා. මේ අපිට මේ අපි පාවිච්චි කරන භාෂාවෙන් පාවිච්චි කරන්න පුළුවන් වචන ටික දාලා විතරයි මේ කියන්නේ. ඇත්තටම වචන වලින් එහා ගිය දෙයක් මේක. එතකොට ඔබම නැවත නැවත පුහුණුවේ යෙදිලා මොකද්ද මේ මධ්‍යස්ථාගය? එතකොට Tamanට තේරෙනවනේ මෙන්න මේ විදිහට වැඩ කරොත් මගේ මනස විසිරෙනවා. මෙන්න මේ විදිහට පුහුණු යෙදුනොත් මගේ මනස කම්මැලිකමට වැටෙනවා. ඒවා Tamanම අත්දැකලා Tamanම මීටරෙන් ඉඳගෙන තමයි මේ හරි ලෙවල් එක ලිහිල් කරන ගතිය, වීරිය සමතාවයෙන් තියාගන්න ගතිය Tamanටමයි හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒක තව කිසිම කෙනෙකුට හොයලා දෙන්න බෑ. ඉතින් ඔබ පුහුණුවේ යෙදෙන්න යෙදෙන්න ඔබට මේක හොයාගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔක තමයි අංක දෙක. අංක තුන තමයි හදිස්සි වෙන්න එපා. ඉක්මන් වෙන්න එපා. ඒ කියන්නේ සමහර අයට මේක කියලා දුන්නාම ප්‍රතිඵල ගන්න පුදුම හදිස්සියක් තියෙනවා. ඉතින් දත කාගෙන ඉක්මනින් මේක ඉවර කරන්න දඟලනවා. එතකොටත් එතකොටත් පාර වරදිනවා. නිවි හැනහිල්ලේ ඔබට කරන්න තියෙන්නේ මේක. අපි හිතමු ඔබ පරයන්ක භාවනාවට ගිහිල්ලා කියලා. ඉතින් ඔබ මෙට්ටයක් කුෂන් එකක් අරගෙන ඒක උඩ හරි පහසුවෙන්, හරි සැහැල්ලුවෙන්, හරියට නිවිලා වගේ, නිවන් දැක්කා වගේ හරි හොඳ පහසු ඉරියව්වකින් ඉඳගෙන හිතන්න මට විනාඩි 20යි 15යි භාවනා කරන්න තියෙන්නේ. ඒ විනාඩි 20 15 මට ඉක්මනට මේක ඉවර කරන්න ඕනි කියලා හිතුවොත් ඔන්න ඔබට පාර වැරදිලා. නෑ, ඔබ මෙට්ටේ උඩ කුෂන් එක උඩ ඉඳගත්තට පස්සේ හිතන්න ඔබට මුළු දවසම තියනවා භාවනා කරන්න වගේ හැඟීමකින් ඉඳ ගන්න. ඔබට ඇති තරම් වෙලාව තියනවා භාවනා කරන්න. හදිස්සියක් නැහැ. අන්න එහෙම සමබර වුණාම තමයි ඇත්තටම ප්‍රතිඵල කියන එකත් එන්නේ. අපිට එහෙම නෙමෙයි පුදුම හදිස්සියක් තියෙනවා. සමහර අයට දැන් ගොඩක් මේ දේවල් කරන්නේ ගිහි අයනේ. එතකොට ගොඩක් අයට ඒගොල්ලන්ගේ දිනදා ජීවිතේ වැඩ කටයුතුත් එක්ක සමහර වෙලාවට හැමදාම භාවනා කරගෙන ආපු වෙලාවට ඉඳ ගන්න ලැබෙන්නේ නැහැ. ඔන්න එතකොටත් ඒගොල්ලෝ පසුතැවෙනවා. අයියෝ ඊයේ වෙලාවට බැරි වුණානේ. කමක් නැහැ. ඔබ හිතලා නෙමෙයි නම් ඒක මග අරින්නේ. ඒ යම්කිසි සිද්ධියක් නිසා ඒක මගහැරුණා නම් ඔබට ඊළඟට ආපු වෙලාවේ සාමකාමීව භාවනාවට ඉඳ ගන්න. අන්න එහෙම සමබර තැනකට මේ මනස එනවා. ඉතින් එතකොට මතක තියාගන්න මේක හෙමින් මේක නිවි හැනහිල්ලේ කරන්න කියලා කියන්නේ ඔය වේගයෙන් හතු පිපෙනවා වගේ ඉක්මනට පිපිලා පිපිලා වේගයෙන් පොපියන දේවල් ඉක්මනින්ම පර වෙනවා. ඒ නිසා මතක තියාගන්න වටිනාකමක් තියෙන සාර්ථක දෙයක් තහවුරු වෙන දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ ඕනම දෙයක් ගොඩනගා ගන්න දීර්ඝ කාලයක් වැය වෙනවා. හෙමින් හෙමින් ගොඩනැගෙන දේ තමයි තහවුරු වෙන්නේ, ස්ථාවර වෙන්නේ. වේග හොඳට බලන්න වේගයෙන් යම් යම් තැන් දියුණු වෙලා ඒහා සමානම වේගකින් කඩා වැටෙනවා. ඒක නෙමෙයි හෙමින් හෙමින් හෙමින් බොහොම නිවි හැනහිල්ලේ තමයි අපි මේක පදනමක් සහිතව ස්ථීරව මේ වැඩේ කරන්න ඕනේ. මට මතකයි එක තැනක මට ලොකු වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් උපදෙසක් දුන්නා ගොළුබෙලි ගමනින් යන්න ඕනේ. ගොළුබෙල්ල බලන්න ගොළුබෙල්ල හෙමින් තමයි. හැබැයි අය ගමන තහවුරුයි. යයි ගමන තහවුරුයි ආයි පිටිපස්සට හැරිලා මොනවද මගේ හැරුණේ වැටෙයිද මොකවත් නැහැ. හෙමින් ගමන කලබලයක් නැහැ. හැබැයි තහවුරුයි ස්ථිරයි. අදිසිය දුවන කෙනෙකුට පය පැටලිලා වුණත් වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. අන්න ඒ නිසා හදිස්සි වෙන්න එපා, ඉක්මන් වෙන්න එපා. නිවි හැනහිල්ලේ හරි රිලැක්ස් එකේ ඔබ මේ පුහුණුව කරගෙන ආ යුතුයි. එහෙම නැති වුණොත් එතනත් කෙලෙසකට යට වෙලා ඔබේ පුහුණුව එක තැන කැරකෙන්න පටන් ගන්නවා. ඔන්න තුන්වෙනි එක. හතරවෙනි එක තමයි ඔබ භාවනා කරද්දී ඔබ පුහුණු කරද්දී සිද්ධ වෙන ඕනම දෙයකට මතු වෙන ඕනම වෙනස්කමකට මොකක් වුණත් කමන්නේ ඒ හැන ඒ එන හැම එකකටම ආවා වගේම යන්න ඉඩ දෙන්න. ගොඩාක් අය භාවනා කරද්දී චරුචරු ගාන දෙයක් තමයි ඒගොල්ලෝ ඔළුවේ තියාගෙනනේ මොන හරි දෙයක් තියාගෙන තමයි භාවනා කරන්නේ. එතකොට භාවනා කරද්දී කයේ හෝ හිතේ හෝ පුංචි හරි වෙනස්කමක් වෙච්ච ගමන් චරුචරු ගන්නවා. ඇයි එහෙම උනේ? ඇයි එහෙම උනේ? ඒක උනේ හේතුවකට. හේතුවකට දෙයක් මතු වුණා නම් බය වෙන්න එපා. හේතු ටික නැති වෙනකොට අනිවාර්යෙන් ඒ අත්දැකීම නැති වෙලා දිය වෙලා යනවාමයි. අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒක මතු වෙලා දිය වෙලා යනකම් බලාගෙන ඉන්න තරම් ඉවසීමක් නැහැ. හදිස්සි. මගේ ඇඟ දැබිල්ල ගන්න ගත්තා. මගේ ඇඟ සීතල වෙන්න ගත්තා. එක පැත්තක් වෙවුලන්න ගත්තා. ඔළුව බර වෙන්න ගත්තා. ඔන්නෝම කතා කියන්නේ. ඔබ හොඳට බලන්න. ඒ වගේ දෙයක් වුණාට පස්සේ ඒ දැනුණු දැනීමට සතිමත්ව ඒක තියෙන තාක්කල් බලන් ඉන්නකොට වැඩි වෙලා තියෙන්නේ නැහැ. ඒ தત્ත්වය ඇවිල්ලා යන්න යනවා. දිය වෙලා යන්න යනවා. අපිට මේක කන්ට්‍රෝල් කරන්න පාලනය කරන්න තමයි අපිට අවශ්‍යතාවය එන්නේ. ඒ නිසා මොන වගේ දෙයක් මතු වුණත් ඔය හැමදේම එන්නේ යන්නයි කියන එක මතක තියාගන්න. අපි තමයි මේ ඇවිල්ලා යන්න එන දේවල් නතර කරගන්නේ අපි තමයි. ඒකෙන් තමයි අපි මේ සසරකට අහු වෙන්නේ, පැටලෙන්නේ. මොනම දෙයක් වුණත් එන්නේ යන්නයි. මොනම දෙයක් කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයිනේ මේ ජීවිතය කියලා කියන්නේ ලෝකේ කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය හයෙන් ගන්න අරමුණු ටිකනේ. අය ඊට වඩා දෙයක් නැහනේ. ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස, හිතෙන් සිතුවිලි. ඔය ටිකනේ ලෝකය කියලා කියන වෙන දෙයක් නැහැනේ. ඔබ මේ ලෝකේ මොනවා අත්දැක්කත් ඔය ඉන්ද්‍රිය පහට පේන දේවල් ටිකක් විතරයි. ඉතින් ඔය ඔක්කොම එන්නේ යන්න. එකක්වත් නතර වෙලා තියෙන්නේ නැහැ. හැබැයි අපිට ඕනේ නතර කරගන්න. ඒ කියන්නේ අර ස්වභාවික ගලණයට විරුද්ධව තමයි අපි කටයුතු කරන්නේ. එතකොට තමයි අපිට මේ ප්‍රශ්න එන්නේ. කෙලෙස් සහිතව සසරට බැඳෙන්නේ. ඒ නිසා භාවනා කරද්දිත් පුහුණුවේදීත් මොනම தත්වයක් ආවත් බය නොවි ඒ தත්වයට සතිමත් වෙන්න මොකද ඒ தත්වය ටිකකින් නැති වෙලා යනවාමයි ඒක 100%ක් ෂුවර් අපි නම් අපි නතර කරගත්තොත් තමයි අවුලක් හදාගන්නේ ඒ එන හැම එකක්ම එන්න යන්න ඒ නිසා මතුවෙන සියලුම වෙනස්කම් එක්ක ඔබටත් පුළුවන්කම තියෙනුනි ගලාගෙන යන්න ෆ්ලෝ එකත් එක්ක ෆ්ලෝ වෙන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ බුරුල් වෙලා සංසුන් වෙලා ඒ ආපු දේ යනකම් බලන් ඉන්න. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. එතකොට ඔය තමයි හතරවෙනි එක. ඔන්න පස්වෙනි එක පස්වෙනි කාරණය ඔබ මේ පුහුණුවේ යෙදෙද්දී මොන වගේ දෙයක් මතුවලා ආවත් ඒ කිසිම දෙයක ඇලි ඇලිලා එල්ලෙන්නත් එපා ගැටිලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ කියන්නේ <hesitation> මොන වගේ දෙයක් වුණත් අපි සාමාන්‍යයෙන් මේ පුහුණුවේදී අපි අපේ රුචියට අපේ කැමැත්තට අක පටහැනි දෙයක් වෙච්ච ගමන් අපි ඒකත් එක්ක ගැටිලා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක එපා කියනවා. අපේ රුචියට අපේ කැමැත්තට ගැළපෙන දෙයක් සිද්ධ වෙච්ච ගමන් අපි ඒකට ඇලිලා ඒක බදා ගන්නවා. ඒක ලං කර ගන්නවා. ඒක ඕනි කියනවා. අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. ඒ නිසා මොන වගේ දෙයක් ඔබේ පුහුණුවේදී ඔබ භාවනා කරද්දී එදිනෙදා ජීවිතයේදී හරි මොන වගේ දෙයක් පැමිණුණත් ඒවට එන්න ඉඩ දෙන්න. ඒවා තල්ලු කරන්න එපා. මොනම දෙයකට වුණත් එන්න ඉඩ දෙන්න, යන්නත් ඉඩ දෙන්න. ඒ කියන්නේ අපි ගොඩාක් වෙලාවට හොඳ දේවල් අපිට හොඳයි කියලා හිතෙන, යහපත් කියලා හිතෙන දේවල් ආවට පස්සේ අපි ඒකට ඇලෙනවා. ඉතින් කමක් නැහැ. හොඳ දේවල්, යහපත් දේවල් එනවා නම් ඒකටත් ඉඩ එන්න ඉඩ දෙන්න. අයහපත් දේවල් නරක දේවල් එනවා නම් ඒකටත් ප්‍රශ්නයක් නැහැ. ඒකටත් එන්න ඉඩ දෙන්න. අපි තමයි මේ ඒවා හොඳද නරකද කියලා බෙදලා වෙන් කරන්න ගිය ගමන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ අන්න ඒ ආකල්පය නිසායි. එහෙම නැතුව ඒ මතුවෙන එන කිසිම දෙයක ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු සිතුවිලි කියලා. අපි දැනට හිතාගෙන ඉන්න හොඳයි නරකයි කියලා බෙදාගෙන ඉන්න ඒ සිතුවිලි වලින් අපිට කිසිම හානියක් කරන්න බෑ. අපි මේ සිතිවිලි වලට දක්වන ආකල්පය හින්දායි අපිට මේ ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන සිතිවිලි වල නෙමෙයි. අපි ඒක එක්ක අල්ලනවා එක්ක ප්‍රතික්ෂේප කරනවා. අන්න එතනයි. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ හොඳ හෝ නරක හෝ කියලා අපි දැනට තියාගෙන ඉන්න දෘෂ්ටි අනුව අපි දැනට අරගෙන ඉන්න රුචි අරුචිකම් අනුව මොන වගේ දෙයක් ආවත් ඒක දිහා සමසිතින් බලන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. මධ්‍යස්තව බලන්න. හොඳ ආවත් එකයි නරක ආවත් එකයි. අපේ ලොකු සාංශේ මට මතකේ ගොඩක් තැන්වල කියනවා හොඳ දෙයක් ආවොත් හොඳයි නරක දෙයක් ආවොත් හොඳයි. එච්චරයි. අපි හැම නෙමෙයි අපි අර දැනට අරගෙන ඉන්න මතිමතාන්තර අනුව හොඳ නරක කියලා අපි යම් කිසි දේවල් ටිකක් බෙදාගෙන ඉන්නවා. ඒකට අනුව තමයි අපි ආකල්පමය වශයෙන් ප්‍රතිචාර දක්වන්නේ. අන්න එතන ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මේ මොන වගේ දෙයක් වුණත් ඒවත් එක සටන් කරන්න යන්න එපා. මොන අත්දැකීමක් ආවත් ඒ අත්දැකීමට සතිමත් වෙන්න. එච්චරමයි කරන්න තියෙන්නේ. එතකොට තමයි සමසිතින් ඒ දිහා බලන්න පුළුවන් වෙන්නේ. මොකක් ඔබේ හිත ඇවිස්සෙයි වර එක විටක සංසුන් වෙයි. ඒත් ඒක දිහා සතියෙන් බලන් ඉන්න විතරයි තියෙන්නේ. සංසුන් වෙන වෙලාවට ගැටෙන්නත් එපා, තැම්පත් වෙන සංසුන් වෙන වෙලාවට ඇලෙන්නත් එපා, විසිරෙන වෙලාවට, කලබල වෙන වෙලාවට ගැටෙන්නත් එපා. එච්චරයි. එහෙම ගැටෙන සිතක් ආවොත්, ඇලෙන සිතක් ආවොත් බැරි වෙලා හරි ඒකට සතිමත් වෙන විතරයි තියෙන්නේ. ඔන්න මම ඇලිලා, ඔන්න මම ගැටිලා. ඒක සිතුවිල්ලක් විතරමයි. ආන් මේ විදිහට එන කිසිම දෙයක එල්ලෙන්නත් එපා, එන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා, තල්ලු කරන්නත් එපා. ඔන්න අද කරුණු පහක් ඕගොල්ලන්ට කියලා දුන්නා. ඒගොල්ලන්ගේ පුහුණුව සාර්ථක කරගන්න. ඔය ක්‍රම ටික මතක තියාගන්න. සතිය තමයි ඔය හැම තැනටම වැදගත් වෙන්නේ. ඒ නිසා හැම මොහොතකම එදිනෙදා කටයුතු වලදී පවා සතිය කියන එක පුහුණු කරන්න උත්සාහ කරන්න. ඒ හරහා විතරයි ඔබ බලාපොරොත්තු වෙන ඕනම අරමුණකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. සතිය හරහා ලෞකික අරමුණු උනත් සාක්ෂාත් කරගන්න පුළුවන් අනිත් අයට වැඩිය හොඳට සතිය තියෙනවා නම් ලෝකෝත්තර පැත්තෙනුත් එහෙමයි. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කාරණා පහ ඔයගොල්ලන්ට ගොඩක් උදව් වෙයි කියලා. ඊතුරු කාරණා ටිකෙන් අපි දෙවෙනි වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.